මේ සතිය පිහිටවනකොට වල් කුළු මීහරකෙක්ගේ තියෙන කුළු ගතිය වගේ කරන්න බැරි කම විතරක් නෙවෙයි. දෙකකුත් තියෙනවා. ඒ මොකද්ද? මේ ආස්වාසේ ආස්වාස වශයෙන් හඳුනනකොට ප්‍රස්වාසේ ප්‍රස්වාසයේ වශයෙන් හඳුනනකොට වේදනාව වේදනාව වශයෙන් හඳුනනකොට චිත්ත ධර්ම චිත්ත ධර්ම වශයෙන් හඳුනනකොට Taman තුල තියෙන හුඟක් හොඳ ගති විතරක් නෙවෙයි හුඟක් තියෙන අකුසල බව වැටහෙන එක හුඟල් නිකුසන්නේ උගෝදෙනෙක් හිතන්නේ ප්ලැටිනම් වලින් හදලා තියෙනවා, රත්තරන් වලින් හදලා තියෙනවා, සුදු අඳු වලින් හදලා තියෙනවා කියලා හිතන එක තමයි වැඩ කරන්නේ. නමුත් අර කිඳා බහැලා බලනකොට පේන්න තියෙන්නේ මේක අසුචි පුරෝපු පිටින් පින්තාරු කරපු අසුචි කලයක් වගේ. මේක ඇතුලේ තියෙන තාක් තියෙන කෙලෙස. ඇතුලේ තියෙන හරියක් තියෙන්නේ මේ දෙකක් මහා මේ අසුචිම කියලා හදවතෙන් සඳහන් කරනවා පිළිකුල් දඬවන දේවල්. ඔක පේනකොටත් හොඟ දෙනෙක් කැමති නැහැ. විශේෂයෙන්ම කාරුණ්‍යයට කැමති ජීවිතේ ප්‍රථම වයසින් නැත්තු ඒක දකින්නට කැමති. මොකද ඒක වසාගෙන ඉන්න ගත කරන ජීවිතයේ සත්‍ය දැකීමට කැමති නැහැ. ඒ නිසා සත්‍ය ගැන මේ කියන විදිහට ලක්ෂණවල ප්‍රතිපත්තාන පදර්ථාන දැනගන්න ඕනේ. නමුත් සතියෙන් පෙන්වන්නේ Tamange ප්‍රകൃතිය බවත් ඒ ප්‍රകൃතිය කවදාකවත් අපි හිතාින තරම් ප්‍රසන්න නැති බවත්. දැනගන්න නම් ඒ ඇති ඇති දැකීම අකුසලයක් නෙවෙයි වැරද්දක් නෙවෙයි ඒක දැකලා ඉවසන්න පුළුවන් ගතියක් තියෙනවා මම දන්නේ මේ මම මේ කියන කාරණා විතර ප්‍රකට ප්‍රසිද්ධද කියලා මේක මානසිකව අපි ඇත්ත දකින්නකොට පස්ස ගන්න ගතියක් තියෙනවා එහෙනම් අපි හැමදාම කැමති අපි පිළිබඳව තාම උසස් මට්ටමේ ඉහළ මට්ටමින් කතා කරන තැන් වල වැජපෙන්න. නැත්නම් අපි අපි ගැන ඒ ඒ විදිහට උසස්කම් කතා කරන්න අපේ මනාපයක් තියෙනවා. ඔය සත්‍ය හැමදාම ඊට වැඩිය වෙනස් තැනක තියෙනවා. අන්නේ සත්‍ය ප්‍රകൃතිය දකින්න සත්‍ය වඩන එකට ලෑස්ති වෙන්න. ඇති හැටි මේක පිළිබඳව සර්වඥාන්සේ කරන ලද දේශනාවක මේක බොහොම ලස්සනට ලියවිලා තියෙනවා ඒක ඉච්චරම ප්‍රසිද්ධ නෑ ඒක තියෙන්නේ ඉති උත්තර පාළියේ සර්වඥාන්සේගේ ඒක දේශනා සූත්‍රය කියලා සඳහන් කරලා තියෙන එක තියෙනවා තථාගතේන භික්ඛවේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දේශනා පරියාය ද්වේ දේශනා පරියායන බවන්ති. මහණෙනි මේ තථාගත සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ උගන්වීම නැත්නම් දේශනාව දෙආකාරයි දෙතවරයි. ඛතමේ ද්වේ. පාපම් පාපතෝ පස්සත අයම් පඨම දේශනා තහපම් පාපතෝ දිස්වා තත් නිබ්බින්දත විරජ්‍යත විමුක්ෂත අයම් ဒုတိ ය ධම්මදේශනා කියලා කියනවා. පළවෙනියම ਸਰවචනාංශය උගන්වන්නේ පාපය පාපයේ වශයෙන් දකුව. ඒක තමයි නාතික පළවෙනිම දේශනාව. පාපං පාපතෝ දිස්වා පාපේ පාපේ වශයෙන් දැක තත් නිබ්බින්දත විරජ්‍යත විමුක්තත. එහෙන් මිදෙන්න ඒ ආශා නොකරනද විමුක්තිය ලබට කියන එක තමයි දෙවෙනි කොටස. ඉතින් අපි අර බුද්ධ ආගමේ තියෙන අර පළවෙනිම දුක්ඛ සත්‍ය ඒ නැත්නම් අපේ තියෙන පාපේ පාපේ වශයෙන් දැකීමට අකමැත්තක් හැම කෙනාම පෞද්ගලිකව රකින. මේක ආගම විසින් ඇති කරපු දෝෂයක් කියලා මම කියනවා. ධර්මයේ ඉතිරියට ගත්තනම් බුදුහාමුදුරුවෝ අපිට මේ ධර්මයේ දීලා තියෙන කණ්ණාඩියක් අතර දෙනවා. මේ කණ්ණාඩියෙන් පෙන්වන්නේ තමන්ගේ ප්‍රකෘතිය. නමුත් සංස්කෘතියෙන් අපිට කියලා දෙන්න තියෙන ප්‍රකෘතියක ඇත වුණාට ලස්සන වෙන්න හදපන්. ලස්සන විදිහට මව අපාපන් ලස්සන විදිහට කතා කරපන් ලස්සනට මේ මොනේ ලකුලපන් ලස්සනට ගිහිලා ලස්සන මිනිස්සුත් එක්ක හිටපන් කියලා. අපි කොච්චර ලකුයිලුවත් ඒක අසුචි කලයක පිටින් පිටාරු කරනවා වගේ මේකේ තියෙන හරියක් කියන්නේ දුකඳ ගන්න පිළිකුල් දනවන නාම රූප කොටස. ඒක දකින්නකොට සතියේ පළවෙනිම පිවිසුමේ මේක පිළිබඳව දැකීමේදී ඒ පාපය පාපයේ වශයෙන් එහෙම නැත්නම් මේක ඇති ඒ නරක ගතිය නරක වශයෙන් දැකලා ඒකට මූල දෙනවා කියලා කියන්නේ සෑහෙන සිල්වන්තයෙකුට සෑහෙන මානසික සෞඛ්‍යයක් ඇතිවෙනකොට පමණයි කළ හැකි. විශේෂයෙන්ම අද තියෙන සමාජයේ මේ පෙන්නන මවාපෑම. මේ පෙන්නන අන්ධහැරි. මේ පෙන්නන මේ සෝබනේ අපි සම්පූර්ණ අපේ ප්‍රකෘතියෙන් හංගලා අපි හැම වෙලාවෙම නැතිුණ පෙන්වන්න උත්සාහ කරනවා ඇති වැරදි සංවර්ධ උත්සාහ කරනවා. මේකට කියනවා ෂට මායා ගුණී කියලා. ෂටගතිය කියලා කියන්නේ නැති ගුණ පෙන්වන්න ආවේ. මායාව කියලා කියන්නේ ඇති නගුණ වහන්න හදන. මේ සතියම පට ඇරලා ඇති හැටි පෙන්නකොට ඒක ඒ හැටියට දැකලා කලබල නොවී ඉන්නවා කියලා කියන්නේ සතිය විශේෂ ලක්ෂණ. ඒ නිසා භාවනා කරන කෙනාට මේක අඩුවානේ සූත්‍රමේ වශයෙන් පොතේ දැනුම වශයෙන්වත් දැනගන්න මේක ප්‍රධාන පෞරුෂත්වයක් අවශ්‍යයි තමන්ගේ ඇති හැකිය දැකලා ඒකට ඒකෙන් පැනදුවන් නැතුව ඒකට මුණ දෙන එක. පාපම් පාපතෝ පස්සද පාපේ පාපේ වශයෙන්ම දකින්නේ කියලා. අපි අට සිල් දස සිල් ආදී සිල් සමාදන් වෙලා කොච්චර ගත කරත් අපේ හිත ඇතුලේ කොච්චර දෝ කාමරාගේ තියෙනවා. කොච්චර දෝ පටිගෙහි තියෙනවා. කොච්චර දෝ තීන මිද්දේ තියෙනවා. කොච්චර දෝ හිත දෙගිඩියා ගැටේ තියෙනවා. එහෙම නැත්නම් හිත විසිරෙන ගැටේ තියෙනවා. ඉතින් ඒ එනකොට අපි කවදාකවත් එක නොපෙන්නා සිටීමකට ගත කරන එක තමයි අපි හිතන සංස්කෘතිය කියන්නේ. සભ્યත්වය කියන්නේ. ඒක ඉතින් තමයි ඒක සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය සමාජයේ හිියට එහෙම කළාට භාවනා ජීවිතයේදී සතිය පිහිටුවාට පස්සේ සීලක පිළිපැදලා පස්සේ විශේෂයෙන්ම හිත සමාධිගත වෙනකොටම කදාකත් නැති විදිහකට කාම රාගය පිළිබඳව කාම හිතිවිලි පිළිබඳව පේන්න පටන් ගන්නවා. ඒ වගේම Taman තුළ තියෙන ද්වේෂය ද්වේෂය වශයෙන් පේන්න පටන් ගන්නවා. ඒ වගේම හිතගෙන බුදියන නින්දවතක් වෙනවා. සක්මන් කරනකොට පවයි. ඒ වගේම හිත දෙගිඩියා ගතිය මී වැද්දෙක් මී පොදියක් කරනකොට මී මැසි පොදිය විසලා ඊට වටේ කරකිනවා වගේ හිත සම්පූර්ණයෙන්ම විශ්ලා හිතවිලි මුදාහරණ ගතිය තියෙනවා. දෙගිඩි ආයත පහල වෙනවා මේකත් හරි ක්‍රමයේද මෙහෙම කරලත් නිවන් දකින්න පුළුවන් කියලා මේ නිද්දගෙන ඉඳලා හරියයිද කියලා තමන්ගේ වැඩේ සැක උපදවන ගතිය. ඉතින් මේක ආවට පස්සේ උගෝදෙනෙක් හිතන්නේ මේ භාවනා ක්‍රමේ වැරදිලා. මම පටන් ගත්ත ගුරුවරයා හොඳ නැහැ. එහෙම නැත්නම් මොකක් හරි මට ඒ නරක අපල කාලයක් ඇවිල්ලා තියෙන කියලා අර පේන සත්‍යය දැක ගන්න බෑ. අනිත් එක දැකගත්තත් ඒකට අවධාර්ණයෙන් කියන්න පුළුවන්. මේක මේ විදිහට ගුරුවරෙක්ට කියන්න හිත දෙන්න. මම භාවනා කරනකොට මට වෙන්නේ මෙන්න මේ සංගතියයි කියලා. වෙන දේ කියන්න හිත දෙන්න හිතන එක පෞද්ගලික දෙයක්. ඒව නොකිය යුතු දේවල් එකකින් කරන්න බෑ. අපිට ඕන කරන්නේ භාවනාවට ගියාම අපිට අහසෙන් යන්න පුළුවන්කම හම්බ වෙනවා. දිබ්බ චක්කු ඥානෙ හම්බ වෙනවා. ප්‍රස්වේ දෙනවනම් එහෙම නැත්නම් දිබ්බ සෝත ඥානෙ හම්බ වෙනවනම් අන්න කැමැති භාවනාවට. සංගය ගියා මොකද වෙන්නේ? කටේ තිබුණ හරිවන්නම් පල්ලෙන් බයින්ද පටන් ගන්නවා. ඉතින් ඒකට උග දෙනෙක් ගුරුවරට බයිනවා, භාවනා ක්‍රමවලට බයිනවා, භාවනා මධ්‍යස්ථානට බයිනවා, භාවනා කරුවන් පිස්සු ඇදෙනවා කියලා කියනවා, භාවනා කරනකොට පිස්සෝ කියලා කියනවා. මේ තේරම අහේතුකව පහළ වෙන දේවල් මේ. ඇත්තම කියනවා නම් භාවනා ප්‍රථම ප්‍රතිඵලය තමයි යෝග එපා. මම ඉස්සල්ලා මේ නිල්ලම ගියාට පස්සේ අනේ මම නම් ඒක මට වෙච්ච එකක් කියනවා නෙමෙයි වෙච්ච සිද්ධියක් මම කියන්නේ උගව දෙනෙක් හිටිය පිටරටා. ලංකාවෙත් එක්කෙනෙක් දෙනෙක් හිටිනවා අපි මේ වගේ වෙලාවට ඒක උඹම කරුවලයි. ඉතින් ලංකාවම පත්තු වෙනගෙන කෝපික බිලි වටේ ඉඳගෙන ඉතින් අපි සාකච්ඡා කරනවා. අපි අතරම ක්‍රමික වාහන බාන සතිය සීලක පිළිපදලා කරනවා නෙවෙයි. උපුල් පුරන් විතර භාවනා කරලා අපි එක එකන සාකච්ඡා කරනවා. මේක කොටින් මාතේ ඉන්නවා මූලිකත්වය ගන්න කවදාකවත් මූලිකත්වය ගන්න වැත්තකට වෙලා <clears throat> පතෝල කරලා තිබ්බවලු ඒ ඉන්නවා ඒවා. ඉන්නකොට ඔන්න එක්කෙනෙක් ඇවිල්ලා කියනවා භාවනා කරනකොට මම හිතනවා මෙහෙමයි දැන් දවස් තුනක් වෙනවා මොනම කාර්යයක් නැති විදිහට මට වේදනාව එනවා මන්නම් හෙටම යනවා. මොන තව කෙනෙක් කියනවා මම ගෙදර ඉඳන් මට භාවනා හරියනවා මෙහි ආවට පස්සේ මොන විදිහකට හරියන්නේ නැහැ හිතවිලි වැඩි. තව කෙනෙක් කියනවා මොන විදිහකට කරන්න බෑ පල්ලෙය දෙන කුසියේදී ලීල දෙන ඉදපුවාම පොල් දිගිනවා. ඒක ගන්න දර පානවා. ඉතින් මට භාවනා කරන්න බෑ සද්ද වෙයි. ඉතින් එක එක එක එක එක එක ප්‍රශ්න යකටා කරනවා. ඉතින් කොටින් වාට ඔය පැත්තකට ලහගෙන ඉඳලා ඉතින් එක එක කරා කියන්නේ යා තීන්දුවද. මේ භාවනාව මම ගත්තා නම් ඕන කාරණා සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් අහන්නේ කොටින් වාට කියනවා දැන් <clears throat> ඊතර ඉන්නකොට ඔය දාන් අදිනකොට පොත් බලනකොට එම කවදාකවත් හිතිලේ මයික්‍ර ප්‍රශ්න නැහැ. කොච්චර දුරවිලා යනවත්තදී දන්නේ ඒ වගේම මොනතරම් ශබ්ද වුණත් ඒක දිහා දන්නේ නැහැ මොකද හිතමත් වෙලයි කියන්නේ. හිත අරගත්තා මොනේ මත් වෙලා. ඒ මත් වෙන්න දෙන්නේ නැතුව හිත අවදි කරපු ගමන් කවදාකවත් නැති විදිහට මේ හිතවිලි පේන්න පටන් ගන්නවා. ඒ වගේම නැද්ද එන්න පටන් ගන්නවා. වේදනාව එන්න පටන් ගන්නවා. මේ මොකද මේ හිතේ ප්‍රසන්න භාවය වැඩි වෙනවා. ප්‍රණීත භාවය වැඩි වෙලා අවදි භාවය වැඩි වෙච්ච මේක තමයි භාවනා පළවෙනිම ප්‍රතිඵලය කියලා කියන්නේ. දුරහැරලා බලනකොට ඇතුලේ තියෙන දේවල් තමයි මේ පේන්නේ. මෙතෙක් කල් අපි කිව්වේ මොකද්ද? ඒව වසංගලා වෙන හරි මොනවාරි දෙකකින් මත් කරගෙන ජීවත් වෙනවා. භාවනා කරන්න ගිය ගමන් අපේ ආනේ පේන දේ භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් කල්පනා කරන්න පුළුවන් කෙනෙක් මගේ ජීවිතේ මම අවුරුදු 30ක් විතර ගත කරලා තියෙන මේ කවදාකවත් මම දැක්කා. හැම වෙලාවෙම කියන්නේ භාවනාව බොහොම මන්දෝත්සාහය කරන ආරම්භයේ බොහොම පැංගිරි විසිරෙන වැඩ පිළිවෙලක් තියෙන්නේ මේකට කිසි ක්‍රමයක් නැද්ද ඒ පැංගිරි පන්නලා මීඩියාවට යන්න පුළුවන් ක්‍රම තමයි හොයන්නේ ඉක්මන් ක්‍රම හොයනවා නමුත් මේ තමයි භාවනාවේදී හොඳ ප්‍රසන්න සෞඛ්‍ය සම්පන්න ආරම්භයක් මේ පාපේ පාපේ වශයෙන් දැකලා ඒකෙනින් කලබල වෙන්නේ නැතුව නතර වුණොත් පමණක් කලබල නොවුනොත් පමණක් ප්‍රතික්‍රියා නොකළොත් පමණක් මේ කරදර මම මාගේ කියලා බාර නොකරත් පමණක් විවේකී උත්තර හොයන්න පුළුවන්. එන්නකොටම ප්‍රතික්‍රියා කරන එක තමයි මේ නුපුහුණු මනස පුහුණු මනස කැහැටි. මේකයි එකට හොඳ කල්යාණ මිත්‍ර මණ්ඩලයක් ඕන. ඒ වගේම Tamanට ඇති වෙන මේ தত্ত্বය දක්ෂ ගුරුවරයෙකුට ඇති හැටි වාර්තා කිරීමේ ශක්තියක් ඕන. ඉතාම වැදගත් දෙයක් තමයි ගුරුවරට යමක් කමක් තේරෙන මේක කියලා දෙන්න පුළුවන් ගුරුවරෙක් වෙන්නත් ඕන. අන්න එතකොට තේරෙනවා අපි ගඟ දිගේ ඉහළට යනවා වාගේ ਸਰවඥාසේ කියන විදිහට මේ මම කියන්නේ කවුද? කෙලස් කියන්නේ මොනවද? හිත කියන්නේ මොකද්ද? සතිය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඒ නිසා මේ සතිය වඩනකොට අනේ කිසිම විශේෂක නැති අමුතු පැත්තක් තියෙනවා. මෙන්න මේ නිසා අපිට සද්ධාව අවශ්‍යයි. මේ නිසා අපිට වීර්යයක් අවශ්‍යයි. නිසා සද්ධා වීර්ය දෙක ඇති කෙනාට තමයි මේ සතිය අර පොඩ්ඩක් වැටුණට නැතර නෙවෙයි දිගින් දිගටම කටයුතු කරලා කොහොම හරි ඉතර ගන්නවා වගේ ඉස්සරහට යන්න පුළුවන්. මේ සම්මාදී මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පෙළ ගන්නකොට සම්මා වායාමයේ පස්සේ තමයි සම්මා සතිය තියෙන්නේ. අත්නාරිත ව්‍යායාමයක් ඇති වෙනාට පමණයි සතියේ මේ අංග ලක්ෂණ දැනගන්න පුළුවන්. ඒක නිසා සතිය ඉස්සල්ලාම අපි ඉගෙන ගන්න මේ සියලු බාධාවන්ට තොරව හොඳ නිසද්ද තැනක් මේ අපේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා ඒක වහලා ශබ්ද නැති විදිහට ඉඳගෙන <clears throat> ගන්ධ රස බලන්නේ නැතුව එකම මධ්‍යස්ථානම හිත කියලා තමයි. ඒකෙන් අපි යන්තමට මේක හඳුන්වා දීලා ඊට පස්සේ සක්මන් කරනකොට ඇස් දෙක ඇරලා කුරුළු සද්දක් තියෙද්දි චේතනාපූර්වකව පය හොසෝමින් තබමින් උත්සාහ කරනවා බැරිද අර නිසින්ින්දේ හීන් සීරුවේ ඇති කරගත් ආනාපානීය සතිය වම දකුණු දෙකට දාලා බලන්න. ඒ හරි අමාරුයි. හැබැයි ඉතින් වාසියක් තියෙන වේදනාවේ ප්‍රශ්නේ නෙමෙයි. ඉඳගෙන ඉන්නකොට තියෙන වේදනාවක් නෑ. ඉතින් මෙහෙම ඉඳලා යම් වෙලාවක අපිට වමෙන් දකුණට දකුණෙන් වමට අර පොඩි දරුවෙක් අතයි අතයි කියනවා වගේ සත්‍ය පාත්ත ගන්න පුළුවන් වුණොත් <clears throat> ඒක ලොකු හයියක් කරන ජීවිතේ. ලොකු ධෛර්යයක් වෙනවා. හරියන්ක විතරක් නෙවෙයි සක්මනේදිත් මට කරන්න පුළුවන්. විශේෂයෙන් මේක මේ භාවනාව පිළිබඳව යෙදෙන්න අමාරු පුංචි දරුවන්ට භවනා උගන්වනකොට කවදාකවත් නරකයි යත් පරියන්කට යොදා. ඒක අමාරුයි. නැත්තම් බුණ සක්මනේ. අපි හුඟක් වයසකට යන ඉඳගෙන ඉන්න අමාරු නම් එයාටන්න පුළුවන් සක්මන් කරන්න. ඒකෙන් බරපතල ලෙඩක් හැදිලා ඉඳලා අපි නැවත සුවයෙන් ඉන්න වෙලාවේ පරියන්ක යමු. සක්මනේ පටන් ගන්න. හැබැයි මේ වෙලාවට මෙහෙමයි. ඒ වෙනකොට ඒ සක්මනේදී හරි කමන්න පරිණති කරන සත්‍ය පිළිබඳ පොඩි දැනුමක් තියෙනවා නම් සක්මන ප්‍රයෝජනකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ සක්මනේ මේ විදිහට අර පරිණක්කයට යන බැරි ආයක විකල්පයක් සපේනවට අමතරව සක්මනේදී සාමාන්‍යයෙන් ඇස් අරගෙන සාමාන්‍ය ශබ්ද තියෙන තැනක අර ගොරෝසු අරමුණක් මම කියනකොට දකුණ කියන කොහොමද කියලා ගන්න අරමුණක් පුරුදු කරගෙන කෙනාට එදිනෙදා ජීවිතයේ අතර මෙතන යනකොට මේ යනකොට පතුල් වල දැනෙන දැනීම දැනගන්නවා වගේ අපි යමක් කරනකොට අතුල් වලට දැනෙන දැනීමත් ස්පර්ශයත් දැනගන්නකොට අර සක්මණේගත සතිය ඒ ජීඳා වැඩවලට පවා යොදා ගන්න පුළුවන් සත්‍යයක් වෙනවා. ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගිහිල්ලා එදිනදා ජීවිතයේ සරල වැඩවල ඉගෙනගෙන සාමාන්‍ය සංකීර්ණ වැඩවලට ගියාට පස්සේ ඒක පුදුමයක් නෙවෙයි යම් කිසි කෙනෙක් අහනවා නම් කොතනේදීද සතිය පිටවන්න බැරි කියලා. අන්තිමට එන වෙලාවක් කිසිම දෙයක් නැහැ ජීවිතයේ සතිය පිටවන්න බෑ කියලා. ඒකයි සර්වඥාන් වහන්සේ සත්‍යපට්ඨාන සූත්‍රයේ ගතේ තිතේ නිසින්නේ සුප්ති ජාගරිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති යනකොට එනකොට කනකොට බොනකොට අතනවනකොට අතිගායනකොට දොරායනකොට දොර වහනකොට ඇඳුම් අදිනකොට මේ සෑම තැනකදීම කතා කරනකොට නිස්සද්ද වෙනකොට සතිය පිටවන්නේ කියලා. මේ සම්පජාන්‍ය යොදාන්නේ කියලා. උච්චාර භාෂාව කම්මේ සම්පජාන කාටි. වැස්කියට ගිහිල්ලා මල පහ කරනකොට මුත්‍රා කරනකොට පවා ඒ කරන දෙයට එළඹ සිටලා කරනවා නම් ඒ පින කරගන්න දඹදිවට යන්න ඕනේ නැහැ. ගෙදර ඉඳගෙනම ගඳ පිළියට යන වැඩේ වැසිකිළියේදී කරගතයි. ඉතින් මේ නැතියත්ෝ හරියට මහන්සිලා මාස ගණන් හම්බ කරගෙන දඹදිව යනවා. ගිහිලා එතෙන් ගිහිලා පින් කරගෙන ඉන්න කියලා. නමුත් එක චිත්තක්ෂණයක සත්‍ය වඩනකොට ඇති වෙන පින ඔය මුළු ජීවිතේ පුරාම කරන සියලු පින් වලට වැඩිලයි. මේක පින කියන ශේෂ මාතෘකාව කතා කරන්නේ. මොකද මේක සත්‍ය ඇති ඇති පෙන්වීම සඳහා භාවනාවේ පැත්තෙන් උදව් කරනවා. අනමුත් කුසල් භවභෝග සම්පත් සඳහා උදව් කරනවා. ඒක නිසා දාන්නවා. මේ දාන කුසලයට වැඩිය සීල කුසලේ වටිනවා. සීල කුසලයට වැඩිය භාවනා කුසලයේ වටිනවා. ඒ භාවනා කුසලයේ මේ සතිය තමයි සීල දේම ආරම්භ කරන්න හදන් පටන් අරගන්න කුසලයේ කියලා. ඒ යම් කිසි කෙනෙක් මේ සීලේ සතිය පිළිබඳව ඉගෙනගෙන පුහුණුනාට පස්සේ මේ මනුස්සයා උත්සාහ කරાવી දැනගන්න කොහෙද සතිය පිළිබඳ බැරි කියලා. ආධුනිකයට අර වගේ <clears throat> ඒකටම සුදුසු පරිසරයක් ඕන එක ඇත්ත. පොඩි දරුවෙකුට ගන්න නම් පන්ති කාමරයකට දාන්න. සෞඛ්‍යය ලොකු වුණාට පස්සේ ආශේෂ්ඨ වැඩ පිළිවෙල ව්‍යාපෘති වැඩවල යොදලා කොතනින් ඉගෙන ගන්න ඉගෙන ගන්න. අන්න ඒ වගේ සත්‍ය ආරම්භයේදී මේ භාවනා මධ්‍යස්ථ අවශ්‍ය වුණාට හොඳට සත්‍යයේ ලක්කන රස පච්චපතාන පදර්ශන වශයෙන් තේරුම් ගත්තට පස්සේ ඕන තැනකට ගියාම පත් වෙන ගින්නක් දකින්නකොට, හමන හුලකක් දකින්නකොට, ගලන වතුරක් දකින්නකොට, පොළවේ සැර ගැටිය දකින්නකොට, කෙනෙකු තරහ ගිල්ලා ඉන්නවා දකින්නකොට, තමන් තරහ යනකොට, තේන්කින් වයින්කොට, දැන් අහනකොට සෑම තැනම ධර්මතාවය තියෙනවා. ඒකට අර එනබසිටි සිහිය තමයි අවශ්‍ය. මේක බොහොම ලේසියට පිටපැත්තකින් පෙන්වන්න පුළුවන්. සර්වඥාන්සේ සඳහන් කරනවා මේ රාහුල කුංචි කුමාරින්ද නැත්නම් රාහුල ස්වාමීන් වහන්සේට රාහුලය මේ ජීවත් වෙන තාක්කල් අපි කරන හුස්මට සතිය පිහිටුවලා සෑම හුස්මකම කලබල වෙච්චාම කොහොමද හුස්ම සතිය පිහිටුවේ? සාන්ත වෙලා ඉන්නකොට කොහොමද සතිය? හුස්මේ සතිය. ඉතින් යනකොට හුස්මේ සතිය කොහොමද? එනකොට හුස්මේ සතිය කොහොමද? ගොරෝසු වෙලාවට කොහොමද? සියුම් වෙලාවට කොහොමද? ප්‍රිය වෙලාවට කොහොමද? අප්‍රිය වෙලාවට කොහොමද ආදි වශයෙන් මේ හුස්මෙහි විවිධ මුණක් හැඩතල ඔක්කොම සත්‍යයට යම් කිසි කෙනෙක් යට කරගත්තා නම් අපි කියන විදිහට ආනාපාන සතියට දක්ෂකමක් පුරුදු වුණා නම් ਸਰවඥ සඳහන් කරලා තියෙනවා මේ විදිහට වඩන ලද සතිය ඇති කෙනාට මරණ චිත්තක්ෂණයේ අන්තිමට යන හුස්මත් සතියෙන් තමයි යන්නේ. ධර්මක පස්සාසපි ඥානතෝ නිකුද්ධං කියලා කියනවා. ඒතකොට මේ මනසට මරණයක් වෙන්නේ පොඩි මාරුවක් විතරයි සිද්ධ එහෙම නැත්නම් මරණය කියලා කියන්නේ අපිට විශාල කලබලයක්. මහ විශාල ඇබැග්ගයක්, මහා ව්‍යසනයක්. ඒකද මරණයේදී මේ අපි හම්බ කරපු සෑම සියලු දෙයක්ම අප්‍රිය කෙනෙකුට බාර දීලා මැරෙන්නේ. අකමැති කෙනෙකුට දායාද කළ මැරෙන්න. ඒක තමයි මුළු ජීවිතේ මෙතෙක් කල් උනේ කිසිම කෙනෙක් සතුටින් මැරෙලා. ඒක ඉතින් හොඳටම සාහිත කළ කියන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවේදී අපි කලකොල වෙනවයි කියලා කියන්නේ අපි මෙතෙක් කරපු සේරම කිසිම තඹ දොයිතු වටනාකම නැත්තරකටපත් වෙනවා. නමුත් මැරෙන්න ඉස්තරලා සාමාන්‍ය හොඳට හයි හත්තේ තියෙන තරුණ බද්දර යවුල වයසදී හැම පාට පිට වෙන ඇතුළෙම හුස්මක් පිළිබඳව ශක්ති ප්‍රමාණය සත්‍ය පිටව ගත්තනම් අපිට මේ මරණ චිත්තක්ෂණේ කෝක වෙතත් ඉන් මෙපිට සිට වෙන වයසට යන ලෙඩ වීම වගේ දේවල් වලදී ඒ දේවල් වලදී සතිය පිටව ගන්න පුළුවන් ශක්තියක් එනවා. ඒක කවදාකවත් දෙතෙන් දෙනවා කවුරුත් අදහන්නේ අංගදෙනෙක් කියන සතිය පිටවන්න භාවනා මධ්‍යස්ථානයකට යන්න ඕන හොඳ දක්ෂ ගුරුවරයෙක් ඕනේ මේ මේ මේ දේවල් කියන්න ඕනේ කියලා ඒකට අර අවශ්‍ය කරන විශාල පරිසරය පිළිබඳව ලොකු ගෞරව සම්ප්‍රයුක්ත වෙන්න ඇති චිත්‍ර රූපයක් තමයි. නමුත් මේ සතිය මුලදී මේ දේවල් එන ඉල්ලුවාට දිගින් දිගට පුරුදු කරන පුරුදු කරන යනකොට ඕල් තැනකින් වඩන්න පුළුවන් ගැටයක් තියෙනවා. ඒකට නිදර්ශන වශයෙන් හම්බ වෙනවා අපි ඔය ජීවකයා ජීවක වෛද්‍යවරයා දිසාපාමෝ කාචරී ගාඩ ගියාම ඒ වෛද්‍යවරයා ඉස්ලාමයේ ආචාර්යයා ඉගෙන ගත්තේ ඒක පාවට්ට ගහර ගන්නවා පාවට්ට පංචාංගය මෙන්න මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි ගුණ කියලා ඉකත. ඊට පස්සේ මේ අරූප ගහර ගන්නවා අරූප ගහේ මොන පංචාංගය ඕම ඕම කරලා කරලා කරලා කරලා බෙහෙත් අවුරුදු තියෙන සේරම මෙයා එකින් එකින් එකින් එකින් එකින් එකින් මල මෙහෙමයි කොලේ මෙහෙමයි කොත්ත මෙහෙමයි ආදිවාසී ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඉගෙන අන්තිමට ඒ ආචාර්යවරයා කොච්චර දුරට කියලා දුන්නාද කියලා කියනවනම් දැන් කාලේ වගේ ඔය PhD කිසිසේල් යන්නේ නැහැ. ඒ කාලේ ආවේ PhD එක දෙන්න තිබුණු ඩිසර්ටේෂන් එක තමයි ප්‍රොජෙක්ට් එක තමයි කැලියට ගිහිල්ලා බලන්නේ වල බෙහෙතට ගන්න නැති જાති කැලයක් තියෙනවා හොයන්නේ. ඉතින් දවස් 7ක් කැලේ ගිහිල්ලා හිස්සතින් ඇවිල්ලා තියෙනවා. එකම දෙයක්වත් නැතුව කැලේ බෙහෙතට ගන්න නැති. පටන් අරගන්නට යාළුවෝ තිබුණ කොහොමද බෙහෙත්වලේ මොකද්ද බෙහෙත්ුනේ කියලා එක එක එක එක වෙන් කර කර හදාගන්න. නමුත් හදාarලා බලනකොට කැලේ තියෙන හරියක් තියෙන ඔක්කොම බෙහෙත්වල. හත් දවසක් ගියත් ඒ වගේ තමයි ආනාපාන සතිය. නැත්නම් මේ සතිය ඉස්සල්ලාම ඉගෙන ගන්නකොට මේ ආනාපානෙටම හිර කරලා ඒකත් පටන් ගන්න කොහොමද මැද කොහමද අග කොහමද ගුරුස්වානාපානෙ කොහමද සියුම් ආනාපානෙ කොහමද අතුලත් කියනකොට කොහමද පිට කියනකොට කොහොමද? ප්‍රිය වේලාවක කොහොමද? අප්‍රිය වේලාවක කොහොමද? ළඟ තියෙනකොට කොහොමද? දුර තියෙනකොට කොහොමද? අතීත ආකාරය මොකද්ද? වර්තමාන ආකාරය මොකද්ද? අනාගත ආකාරය මොකද්ද? හැම පැත්තම ඉගෙන ගන්න. එකක්. ඉකින් නැත්නම් වෙනවා ආනාපාන කියන්නේ 11 පැත්තයි ඕකින් නැත්නම් ඉගෙන ගන්න තමයි. ඊට පස්සේ පෙන්දි නැගලීම දැම්මත් වේදනාවට දැම්මත් කොයි එකේ දැම්මත් අර ෆෝමියුලා එකමයි ඒ මේ මේ chart එකමයි ඒ තොරතුරු ටික fill කරාට පස්සේ ඒක ඉවරයි. අන්නේ මේ ඉවර කරන ඉවර කරන ගියාට පස්සේ මේ ලෝකෙ කිසිම විශයක් නැහැ හිතට ගොදුරු වෙන සත්‍යයට යට කරන්න බෑ. එදාට තමයි යෝගාවචරයට මේ ලැබුවා වූ මනුෂ්‍ය ජීවිතේ ලැබුවා වූ ක්ෂණ සම්පත්තිය පුරෝජන ගත්තා කියලා ශක්තියක් ඇති කරගන්න පුළුවන්. ඒතකොට මේ මිනිස්යාට කොයි තැනක උනත් සත්‍ය පිළිගන්න පුළුවන් මනුස්සයට ඒ සතියේ ඒකාකාර පැවැත්ම මත ඇති වෙන සමාධිය එච්චර ඈත නෙවෙයි. ඒක නිකන් අහයට තියෙන විතරයි. විනායයට තියෙන ගාන කොහොක්වත් යන්න ඕන කමක් නැහැ. නිසා ඉස්සල්ලාම පුළුවන් පහසු තැනකින් කරුවචනසේ වෙන පිටර වායු පොට්ටබ දාපින් පටන් අරගත්තාම දිගට දිගට දිගට කරගෙන ගියාට පස්සේ අන්තිමට හැමදේම සතියට යට කරගත්තට පස්සේ ඒ මනුස්සයා හැම චිත්තක්ෂණයම ජීවත් වෙන මනුස්සයෙක් වඩපත් වෙනවා. දැන් හුඟ දෙනෙක් කරන්න වගේ අතීතේ සහ අනාගතේ හීනමවන්න නෙවෙයි. මොකද සතිය කියන්නේ වර්තමාන ජීවත් වීම. ඒ වගේම මෙතන ඉන්න ගමන් වෙන තරම් කල්පනා වීමක් නෙවෙයි. භාවනා කරන තමන් කීපී ඉස්සරහින් ගත්තේ වටපිටාය කටපිසේ හිත විසිරියාවක් නෙවෙයි. ඒ නිසා සතිමත් පුද්ගලයා ජීවත් වෙනවා. අප්‍රමාදෝ අමතපදම් ප්‍රමාදෝ මච්චමෝ පදම්. මේ ශාක්‍යයට කියන බොහොම සමාන වචනයක් තමයි ත්‍රිපිටකේ අප්‍රමාදී. අප්‍රමාදී පුද්ගලයා අමෘත පදේ ඉන්නේ. හැම චිත්තක්ෂණෙම ජීවත් වෙනවා. ප්‍රමාදෝ ඒ කියන්නේ හේත එළඹෙච්ච නැති හිත ඇති. අසත්‍යමත් ප්‍රමාදී පුද්ගලයා මච්චුනෝ පදම් මරණ පදේ තමයි මේ කටුකලේ හිත හරක් බඳින්න හරක් ගැට ගහලා ඉන්නවා. ඉතින් උන් දන්නේ මරන්න දෙන්න බව කිතුම තනකොළ කකා වතුන් දී ඉන්නවා. නමුත් අනිවාර්යයෙන්ම හිත උදේ ඇවිල්ලා ඇදගෙන යන්නේ වදකාගාරයට තමයි. ඒ වගේ අපි හැම චිත්තක්ෂණයක්ම මරණය කරා ගමන් කරනවා. අසතියෙන් ගත කරනවා. ප්‍රමාදයෙන් ගත කරනවා. අප්‍රමාදීව ගත කරනවා නම් මේ මරණය කරා ඇති වෙන යන හැම චිත්තක්ෂණයකම එළඹ සිටී ඇති කරගන්නවා. අප්‍රමාදවන්දම ප්‍රමාදවන්ත. අප්‍රමත්තානීය. රාහුල කුංචු කුමාරට වචනසේ මතක් කරා වගේ මරණ චිත්තක්ෂණයේත් මේ එළඹ සිටී තියෙනවා නම් ඒක ඒ පුත්‍රයාට මේ අභාග්‍ය සම්පන්න මරණයක් නෙවෙයි හුදු මාරුවක් විතරයි. මැරුණත් මේ මේ සෝවාන් සකදාගාමී ආදී මාර්ගඵලයටපත් නෙවෙයි මැරුණා කවදාකවත් කකුල් දෙක උඩට තියලා ඔළුව මල්ලයට තියලා අපායට අදගෙන වැටෙයි කියලා බයක් එන්නේ. ඉන්න දෙයක් නැහැ මොකද හැම චිත්තක්ෂණෙම එළඹ සිටි ගතිය තියෙනවා. ඒ නිසා යේ පමත්තා යතාමතා යම් පමාවක් ජීවත් වෙනවා නම් ඒ මනුස්සයා මේ රූපඩයක් වශයෙන් ජීවත් වුණත් බුදුහාමුදුරන් වෙන්නේ මලමිණියක් වගේ කියලා. ඒ නිසා බුදුහාමුදුරන් වෙන්නේ මේ පු탁තන ලෝකේ හීනෙන් දොඩවන විකාර ලෝකයක්. හරියටම අර මේ ඊගියාකාරයෙන් ඉස්සල දවසේ නාටිකාංගනාව ඇවිල්ලා නටපු කතාවක් අපේ සංග්‍රහ පොත්වල තියෙනවා. මේ කුමාරයාගේ හිත පිනවන්න නානා විභූෂණ පාගන නටන්න පටන් ගන්න. ඉතින් බලනකොට මේ විකාර දැකලා පිටිපැත්ත වැහෙනවා. පිටිපැත්ත හැරෙනාට පස්සේ මේ කාට පෙන්නන්නද නැතිල. ඒගොල්ලෝ එහෙම වැටලයි සංගීත භාණ්ඩ උඩ කුණු කෙල වගුරුවමින් නිර්වස්ත්‍රව ඉඳ ගියා. ඉඳ ගියාට පස්සේ බලනකොට ඔන්න නාටකම දැක්කා. පෙන්වන්න ඕන හැටි දැන් පේනවා. අන්න ඒ දර්ශනය තමයි බුදුහාමුදුරනේ පෙන්නේ පු탁ඥයන් කරන මේ කුමන නැටුම් කෙලි කවට සිනාදා. අසත්‍යයෙන් ගත කරන ප්‍රමාදයෙන් ගත කරන මේ ජීවිතේදී අපි මේ කරන සේරම අන්නර නාටිකාංගනාවගේ උසුළු දර්ශනයි. බුදුජානක කියන්නේ කරුණාකල නැගිටපල්ලා. ඒකයි බුද්ධ පණිවිඩේ ප්‍රබුද්ධ වෙයලා, බුදු වෙයලා, බුදු වෙන්න නම් ඒ ඒ චිත්තක්ෂණයට අවදි වෙන්න. අන්නේ චිත්තක්ෂණයට අවදි වීමේ පුරුතඥයන තියෙන එකම ආයුධ උපකරණය තමයි සත්‍යමත් භාවය. ඒ නිසා අපි මේ මෙච්චර නිදිමත වෙච්ච විකාර වෙච්ච මේ ජීවිතයේ නැත්නම් මේ සංසාරේ එක චිත්තක්ෂණයක සතුටක් වෙනවා කියලා කියන මොනතරම් වස්නාදයක්ද කියලා බලන්න. මේ චිත්තක්ෂණයේ හිත කිඳා බහිනවනම් ඒ චිත්තක්ෂණයේ සම්මෝසාවක් නැතුව මම දන්නවා මේ ආස්වාසයක් මේ කරන්නේ. ප්‍රස්වාසයක් නෙවෙයි, සබ්දයක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි, කිසිවිලක් නෙවෙයි කියලා. ඒ වගේම මේ ආස්වාසය මෙහෙමයි මේක ප්‍රස්වාසය නෙවෙයි කියන බවට මට මෙන්න මේ ලකුණු තියෙනවා. මෙන්න මේ මම දැනගත්තේ මෙහෙම මම කරලා දැනගත්තේ මේක ඉස්සර බණ අහපු හිඳයි. මෙහෙම වාඩි වෙලා උත්සාහ කරපු නිසායි. ඒ නිසා මම නැවතත් මේ විදිහට ඊගා චිත්තක්ෂණේ බැලුවොත් ආයෙත් කරන්න ඕනේ කියලා. නැවත නැවතත් නැවත නැවතත් සතිය වඩන්න ගන්න උත්සාහය විතර Taman Taman කෙරෙහි අනුකම්පා කරන වෙන කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. ඒකට කියනවා අත්ත කුසලයේ කියලා. ඒකට කියනවා ස්වార్థය කියලා. අපි හිතනවා අපිට ඒක කරන්න වෙලා නැහැ කියලා. දහස් පැය 24ම ගත්තත් එකම චිත්තක්ෂණයක්වත් නෑ අපිට සතිය පිටන්නේ මොකද? මේ නානාත්මකාර වැඩ. මේ සර්වඥාසේ දන්නවා රබතන්සේ අවුරුදු 29ක් කරනකන් ඒකේ ගත කළා. ගත කරන නිසා දැන් නමුත් උන්වහන්සේ මතක් කරන්නේ මේ තරම්ම ඒ තණ්හාමාන දුක්ති වලින් ගත කරන යුගයේ එක දවසකට පැය භාගයක් එහෙම දැන් පැයක් වෙන් කරලා මමත් එක්ක මම මට මං පිළිබඳව කරුණාවක් මෛත්‍රියක් වඩා ගන්න වෙලාවක් කියලා කරන්නේ ඉඳන එක මං හිතන්නේ සාධාරණයි. ඒක ආගමකුත් නෙවෙයි. ඒක ඇති වෙන මොකක්වත් නැහැ. මේ මානව දයාවෙන් උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ මේක දැකලා ඔයිටත් වැඩිය සාරා සංකේ කල්පලක්ෂයක් සිහිපත් කරලා කිසිම දවසක මේක මේ විදිහට කියලා දුන්නේ නැත්නම් මිනිස්යාට තනිකර හිතෙන්නේ. ස්වයම්භූව හිතෙන්නේ නැහැ. නිවන් දකපු කෙනෙක් පෙන්ලා දුන්නා. ආන්නේ පෙන්ලා දුන්නා පස්සේ සත්පුරුෂයාට එහෙම නැත්නම් පින්වන්තයාට මේක හිතට වදිනවා. ඒකට අපි කියනවා සුත විඥාන. ඊට පස්සේ මේක කල්පනා කරලා බලනවා මේ වෙන්නේ. මේක මෙහෙම කෙරුවට වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ මොකටද මේ මේ විදිහට අපිට මේ බලපෑම් කරන්නේ? ආයෙත් කල්පනා කරබැලීමේ ආශාව පහළුන දෙන්නේ තමයි අදුගානේ වාඩිලා උත්සාහ කරනවා. මේ වාඩිලා උත්සාහනේ එක චිත්තක්ෂණය. සතුටක් වෙනවා නම් මුළු සංසාරේ කරපු සෑම පින්කමකට වැඩි. ඒක වයි. එහෙමනම් මේ මනුස්සයා කොච්චරක් උනන්දු වෙයිද? හැංගිලා හරි කමන්නේ, හොරෙන් හරි කමන්නේ, වැසිකිලි කැසිලි කරනකොට හරි කමන්නේ, සතිමත් වීමේ ප්‍රයත්නය. එහෙම කරන්න පටන් අරගත්තොත් එවැනි කෙනෙක්ගේ ඒ සතිය වළක්වන්න පුළුවන් කිසිම බලවේගයක් මේ ලෝකේ නැහැ. දෙවියෙක්, මාරයෙක්, ඒ නැත්නම් අන්‍යාගමිකේ මොකෙක්වත් නැහැ. ඒකේ තරම්ම පුදුමාකාර ශක්තියක් තියෙන මේ අප්‍රමාදී. ඒ වගේම තමයි බටහිර තමයි මේ හොඟා හොයාගෙන යන දැන් මේ කියන්න පටන් ගන්න තියෙන්නේ. මේ සතිය හෝ අප්‍රමාදී කිසිම කෙනෙකුගේ අධිකාරී ශක්තියක් අරගෙන කාටවත් කියන්න බෑ මම ඔබට සත්‍යමත් වෙන්න දෙන්නේ නැහැ. නැත්නම් මයින් අවසර ගත්තොත් විතරයි ඔබට සත්‍යමත් වෙන්න පුළුවන් කියලා කාගෙ ළඟවත් කියලා පහඳින්න දෙයක් නැහැ සතියේ. සතිය සම්පූර්ණ මානව වෙනුවෙන් විවුර්තව ඇතුළේ තියෙන කැමති ගානක් වගේ ආහාර මේසයක් වගේ කැමැති අත්ව කැමැති විචට වලක්. මෙන්න අපි දැනගත්තත් නොදැනගත්තත් මේ ලෝකයේ අද පහුගිය අවුරුදු 30 ඇතුළත මෙතන සත්‍යමත්ව ගත කරන පිළිසේ ඒක පිළිබඳව කතා කරන පිළිසේ අගය කරන පිළිසේ වර්ධනයක්. අපි හිතන්නේ ඇත්තට මේ වර්ධනය තියෙන බෞද්ධ ලෝකේ කියලා. ඇත්තටම කියනවනම් එහෙම නැහැ. එනේ මෙහෙම නිදර්ශනයක් අපි මුළු ලෝකය දැන් අවුරුදු 50කට විතර ඉස්සර ඉඳලා අදාරගත්තොත් ලෝක ජනගහණය යම් ප්‍රමාණයක් සතුටුමත් වෙනවා කියලා අපි හිතමු දහම එකක් කියලා හිතන්නේ. ඒ දශමයක ලෝක ජනගහණය මෙච්චරක් වෙලා තියෙනවම බෞද්ධයින්ගෙන් දශම කීයක් සතුටුමත් වෙලා තියෙනවද කියලා එකක්වත් නැහැ. බෞද්ධ හරියට හයියෙන් බදාගෙන සිංහල බුද්ධ ආගම එහෙම නැත්නම් අපේ මේ ධර්මද්වීපය මේක අපි රකින්න ඕනේ කියලා දන්නවා. මොකද්ද රකින්නේ? මොකද්ද බුදුහාමගේ පණිවිඩය? මොකද්ද මේ බුදුහාමගේ මේ අත්‍යන්ත වශයෙන් කිව්වේ කියලා බැලුවොත් දන්නේ නැහැ. මට උතුරට මතකයි මම අවුරුදු 26 ධම්මික හම්පුර මට අභියෝග දෙනකොට බල බුද්ධාගම කියලා කිව්වට බුද්ධාගමේ මූලික ප්‍රශ්න දන්නේ නැහැ. බුද්ධාගමේ මූලික තේමාව දන්නේ නැහැ කියලා මට ගෙයින් කිව්වා. මම කිව්වා ඒක කොහොමද උගන්ති කියන්නේ මට පුත්තාම ක්‍රෙඩිට් එකක් තියෙනවා. මම ඉගෙන ගන්න ඉතර ලක්ෂණ නෙවෙයි. නමුත් මම බුද්ධහම ක්‍රෙඩිට් එකක් දුන්න නිසා මම කිව්වා මම ඔබහන්ද කියන්නේ කොහොමද මම බුද්ධහම ඉපදිලා තියෙන අම්මා තාත්තා බුද්ධහම උපන් රාජ්‍ය බුද්ධහම මම ක්‍රෙඩිට් එකක් තියෙනවා. මම බුද්ධ ගන්න ඉනාලා කොච්චර කෙරුවක් බුදුහාමුදුරුවෝ අවසාන වශයෙන් දේශනා කරපු අප්‍රමාදේන වික්කවේ සම්පාදේත කියන මේ අප්‍රමාද පරිපදන්නේ. මම කොයි බුද්ධහම මෙහෙම ගන්නයි. අපිට කවදාකවත් උගන්ලා නැහැ මේ බුද්ධාවේ වඥාමතේ අප්‍රමාදයයි කියලා අපිට කියලා දීලා තියෙන්නේ ඔය අනිත් පද ටික. ඒ නිසා මේක බුද්ධාවේ වෙන්න බෑ කියලා කිව්වෝ ඕක තමයි ඉතින් උඹලගේ වැඩේ වෙදි නැතු ඉන්නේ කියලා. පුළුවන් කර්මා කළ විදි වහගන්න. දවස් 3ක් මම වාද කරා. යන්නේ මම 9:00ට 10 11 වෙනකන් ඒ සංසයක වාද කරනවා. වාද කරන්න කරන්න මට තේරුණා මගේ හෙළුවේ ඉවෙන බව. හැබැයි මට තේරුණා මේකෙන් ගන්න යමක් තියෙනවා. ඒකෙනම් කරුණා කරලා මට මම පිළියර ගන්නවා නමුත් මට ආයුධය තීලා රණ්ඩු කරන්න එන්න මට දෙන්න ආයුධය අපට කියලා. එතකොට මට ආයුධ දෙන්න නැතුව එපයි කියලා. ඊට පස්සේ මොනවාක්වත් දෙන්න දෙයක් නැහැ. කරන කරන දේ සතිය යුක්තව කරන්න. ඒ උත්සාහ කරලත් මට අවුරුදු 8ක් 9ක් ගියා. කාර්යබහුල ජීවිතයකට කරනවා පිළිගන්නවා. අවුරුදු 8ක් 9ක් ගියා මේ සත්‍ය සීමාවල් මරියාදාවල් වැට කඩු දුන්නයි සීමාව දරගන්න. ඒ වුණත් මම දන්නවා මම කියනවා ඒ අවුරුදු 8 විතර මගේ ජීවිතේ වර්ණවත් සුන්දරවත් කැපිපෙන කිසිම කාලයක් දැක්කේ ඒ නිසායි මම අද මේ පැවිදිලා සන්තෝෂෙන් ගත කරන්නේ. ඒ කාලේදී අනන්ත අප්‍රමාණ වාකාර්ය භාරයන් තියේදී ඒ එකම දේ යෝනෝනේ කරන දේ එළඹ සිටි සිහියෙන් කරනවා. වැඩ ගොඩක් කුලිය දාගන්න එක නෙමෙයි කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් බව තේරුණාට පස්සේ මම දැනගත් අවුරුදු 2500ට කලින් බුදුහාමුදුරේ ඉපදුනාට ධර්මයේ පිළිණු වෙන්නේ නැහැ. ධර්මය වයසට යන්නේ නැහැ. දැන් යෙදෙනවා නම් ගන්න පුළුවන්. හැබැයි ඒක අම්මගේ අප්පගේ බුදුන්ට ගන්න බෑ. Taman ඇති කරන දේ කාටවත් දෙන්න බෑ. ඒක නිසා මේක තන්නේ ක්‍රම Taman විසින් කළ යුත්තක් කියලා. ඒ අනුව තමයි මට හිතුනේ මේ සඳහාම කැප වෙන ජීවිතයකට යන්න ඕනේ. හැබැයි මේ මුල්ම කාලේ සතිය ඉගෙන ගන්න කාලේ මට තිබුණේ නෑ කවදාකවත් එහෙම ජීවිතයක් පූර්ණ කාල ජීවිතයක් ලස්සන දෙයක් හොඳ දෙයක් සාධාරණ එකක් තිබුණා තිබුණේ නෑ. තමයි සතිය කරගෙන කරගෙන යනකොට. ඉතින් මට හිතුනේ සර්වඥාන්සේ ජීවමානව නැති වුණත් උන්වහන්සේගේ කෙනේ පුරුෂ ධර්ම සාර්ථී ගුණ. දමණය කළ හැකි පුරුෂයන් ඈතක හිටියක්. අවුරුදු 2500කට ඈත හිටියක් ඒ ධර්මයට යෙදෙනකොට අම්බරවල ගන්න. ඒක මේ සීතු වෙන යුගයක් මේ පසුගිය අවුරුදු 20 30 කියලා මට හිතෙනවා. ඇත්තට මට පේන්නේ එහෙමයි බැලුවොත් අනතරම බුද්ධ ජයන්තිය පස්සේ ඉඳලා අද දක්වාම ඒකේ කැපී පෙනෙන වර්ධනයක් වෙනවා. මෙන්න මේ වර්ධනයේ බුද්ධාගමේ වර්ධනයකට වැඩිය මම හරියම කැමැති අවධානය කරනක බුද්ධ ධර්මයේ වර්ධනයක්. බුද්ධ ධර්මයේ වර්ධනය කියලා කියන්නේ භාවනාවේ වර්ධනයක්. භාවනාවේ වර්ධනය කියලා කියන්නේ විපස්සනා වර්ධනයක්. විපස්සනා වර්ධනය කියලා කියන්නේ සතිය වර්ධනය. ඒ නිසා අපිට අවශ්‍ය නම් අපේ පොඩි දරුවන්ට මේක ඒ දරුවෝ පුරවැසියන් බවට නැත්නම් මේ විශ්ව දැන් ග්ලෝබල් විලේජ් කියලා කියන්නේ ඒ විශ්ව ගමේ කූණ පුරවැසියන් කරන කරුණා කරලා අපේ අම්මලාට තාත්තලාට නැති වුණාට මේ හැටි පොඩ්ඩක් කියලා දුන්නා. ඒ වගේම දැන් වයසට මැරෙන්න යන අම්මලා තාත්තලා ඉන්නවනම් දෙන්න දින හොඳම දේ තමයි හොඳලාට ඒ දේ කරගන්න බැරි වුණාට දැන් ආපහු මේක මතුවලා ඉන්නවා කියලා ශක්ති ප්‍රමාණයෙන් වාඩියෙන් ගන්න අඩුවානේ ඇවිත් කරලා සක්මන් කරලා සතිය කියලා. ඒ වගේම ප්‍රියමනාප යම් කිසි කෙනෙක් වෙනවා බෞද්ධ වේවා අබෞද්ධ වේවා කවදාකවත් ආගම ස්වරූපෙන් නෙමෙයි ධර්ම ස්වරූපෙන් මේ සතිය කියලා වෙන පුළුවන් නම් ඒක බුදුරජාණන්සේ කියන්නේ ඒහිපස්සික ගුණය ඒව බලව කියලා පෙන්නනවා. ඒ පෙන්නකොට ඒ සියලු බුදුරජාණන් වහන්සේ උගන්වීම් හරි අමාරු 84000ක් ධර්මස්කන්ධ සාරාංශයේ කල්පලක්ෂයක් කරපු දේ 45 අවුරුද්දක් කියපු දේ පුංචි කරලා කියලා දෙන්න ඕනේ. මේ සතිය අප්‍රමාදී වගේ කියලා දුන්නා පස්සේ ඒක සියල්ල නෙවෙයි නමුත් සියල්ලට උරුම වාස්කම දෙනවා.